තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත කෙනෙකුනේ හැමදෙනාම උදෑසන ටික වෙලාවක් දහම් කරුණකට අවධානය යොමු කරන්නට සූදානම් වෙමි. අද දවසින් ආරම්භ කරන මේ අනුශාසනා පෙළෙහි අපි බලාපොරොත්තු වෙන්නේ දස සංඥාවන් පිළිබඳව පින්තුන්ට පැහැදිලි කරලා දෙන්නට. ඒ කියන්නේ පිරියානා පත්තහන්සේ කියවනකොට එහෙම නැත්නම් පිරිත් අහනකොට බොහෝ දෙනා අහලා කලපුරුදු සූත්‍ර දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය. ගිරිමානන්ද සූත්‍රයේ දැක්වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම මහා විහාරස්ථානයේ වැඩ සිටින අවස්ථාවේ ගිරණානන්ද කියන හාමුදුරුව බලවත්සේ රෝගී වුණු අවස්ථාවක ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ හමුවට ඇවිදින් බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳව සිහිපත් කරනවා ස්වාමීනි ගිරණානන්ද හාමුදුරුව බලවත්සේ රෝගී තත්වයෙන් පසු වෙනවා තථාගතයන් වහන්සේ උන්වහන්සේ කෙරෙහි අනුකම්පාවකට ගිරිමානන්ද හාමුදුරුවෝ වෙත වැඩම කරනවා නම් සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා. ඒ ආරාධනාවෙන් තථාගතයන් වහන්සේ ඒ ආරාධනාව පිළිගන්න අතරතුර තථාගතයන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ දස සංඥාවන් ඔබ ඉගෙනගෙන ඔබ ගිහිල්ලා ඒ ගිරිමානන්ද භික්ෂුව වෙත මේ දස සංඥාවන් ප්‍රකාශ කළොත් ඒ දස සංඥාවන් ශ්‍රවණය කරන්නා වූ ගිරිමානන්ද භික්ෂුන් වහන්සේගේ ඒ බලවත් වූ රෝගයන් හේතු සහිතවම සංසිඳී යනවා කියලා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා. පිළිතුරු දීලා ඒ දස සංඥා මොනවද කියලා එතනදි පැහැදිලි කරනවා. අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනදිගත සංඥා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා ආනාපාන සති කියන මේ සංඥාවන් 10 පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා ඒ පැහැදිලි කරලා ආනන්ද හාමුදුරුවන්ට මේ කරුණ ඉගන්වුවාම ආනන්ද හාමුදුරුවෝ ඒ කාරණා 10 අහගෙන ගිහිල්ලා ගිරමානන්ද හාමුදුරුවන්ට මේ කරුණු 10 පැහැදිලි කරලා දේශනා කරන බුදුරජාණන් වහන්සේ දස සංඥාවන් පිළිබඳව මෙසේ දහම් දෙසුවායි කියනවා. සිහිනුවණින් යුක්තව ඒ ආනන්ද හාමුදුරුව විසින් පැහැදිලි කරන දස සංඥාවන් අසාගෙන සිටින ගිරිමානන්ද හාමුදුරුවන්ට අර ඒ වෙනතෙක් ඉවසිය නොහැකි මට්ටමින් පැවතුණු බලවත් වූ කායික පීඩාවන් හේතු සහිතවම සමනය වෙලා ගිරිමානන්ද හාමුදුරුවෝ කායිකවත් මානසිකවත් නිරෝගී වෙන බව ඒ සූත්‍ර දේශනාවෙහි දැක්වෙනවා. එතකොට පිරිත් අහන පිරිත්පත කියවන බොහෝ දෙනා මේ සූත්‍ර දේශනාව කියවලා තියෙනවා අහලා තියෙනවා මේ දස සංඥාවන් පිළිබඳව දැනගෙන සමහර විට මේවා කටපාඩමින් පවා මතක තියාගෙන ඉන්න පින්නතුන් ගක් අපට සමාජයේ මුණ ගැහෙනවා නමුත් මේ දස සංඥාවන්ගෙන් කියවෙන මේ කාරණා විග්‍රහ කරලා තේරුම් අරගෙන අපේ ජීවිතය අපි පුරුදු පුහුණු කරනවා නම් අපි හැම කෙනෙකුටම කායික මානසික සුවය සමබරතාවය ඇති කරගන්නට විශේෂයෙන් ප්‍රයෝජනවත් වෙනවා. මේ දස සංඥාවන් හැටියට දක්වන්නේ ලෝකයේ පිළිබඳව අපි දැකිය යුතු ආකාරය. ඒකට සංඥා කියලා කියන්නේ යමක් පිළිබඳව හඳුනා ගන්නා ස්වභාවය එකකින් අනෙක වෙන් කර ගන්නා සටහන තමයි සංඥා කියලා කියන්නේ. දැන් රූපයක් දකිනකොට අපිට මේ ලෝකයේහි අපි දකින රූප අප්‍රමාණව තියෙනවා. නමුත් ඒ රූපවලින් මේ අසවල් එකයි මේ අසවල් එකයි කියලා අපිට වෙන් කරගන්නට පුළුවන් වෙන්නේ ඒ ඒ රූපයන්ට ආවේනික වූ වර්ණයක් සටහනක් පවතින නිසා. ඒ වගේම ගඳ හෝ සුවඳ අපට බොහොමයක් දැනෙනකොට ඒ ගඳ සුවඳ අතරින් මේ අසවල් ගන්ධයයි මේ අසවල් සුගන්ධයයි කියලා වෙන් කරගන්න පුළුවන් වෙන්නේ ඒවා පිළිබඳව පැහැදිලි සටහනක් අපේ මනසේ හඳුනා ගැනීමේ සටහනක් වශයෙන් සටහන් වෙන නිසායි. ඒ වගේම රසයන්, ඒ වගේම ආග්‍රහණයන්, ශ්‍රවණයන්, ස්පර්ශයන්, මනසට අරමුණු වෙන විවිධ ධර්ම න්‍යායන් මේ හැම එකක්ම එකකින් එකක් වෙනකොට හඳුනා ගන්නා හඳුනා ගන්නට උපකාර වෙන චෛතසික ධර්මය තමයි සංඥා කියලා කියන්නේ. ඒ සංඥා චෛතසිකයෙන් කරන්නේ ඒ ඒ ධර්මතාවයට ආවේනික වූ අනන්‍ය වූ අන්කාරණයකින් වෙන්කොට ගත හැකි එක්තරා ලක්ෂණයක් සතහන් වශයෙන් ධාරණය කරගන්න එකයි. ඒ නිසා එබඳු සංඥාවක් ඇති කරගත්තන් පස්සේ ඕනම තැනක අපට ඒ කාරණේ ඒ ආකාරයෙන් හඳුනා ගන්න පුළුවන්. නමුත් සාමාන්‍ය සමාජයේ අපි බොහෝ දෙනාට මේ සංඥාවම ලෝකේ નિවරදිව දකින්නට බාධා කරන විදිහකුත් තියෙනවා. ඒ කියන්නේ අපි යම් අවස්ථාවක යමක් පිළිබඳව වැරදි සටහනක් ගත්තොත්, වැරදි සංකල්පයක් ගොඩනගා ගත්තොත් ඊළඟටත් ඒ කාරණේ දකිනකොට එබඳුම සංඥාවක් තමයි පහළ වෙන්නේ. උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමු කෙනෙක් අපේ සතුරෙක් කියලා අපි සටහන් කරගත්තොත් මනසේ. ඒ තනත්තා අපට මොකක් හරි හිංසාවක් කරන්න ඉදිරිපත් වුණා කියලා තව කෙනෙක් අපට කියනවා. එහෙම නැත්නම් අපේ හිතවතෙකුට, අපේ මිත්‍රයෙකුට, අපේ මවට, පියාට, තමන්ගේ බිරිඳට, සැමියාට, දරුවට හානි කරන්න ඉදිරිපත් උනේ මෙන්න මේ පුද්ගලයායි කියලා අපිට යම් කෙනෙක් කියනවා. ඒකට අපි ඒක දැකලා නැහැ. නමුත් තව කෙනෙක් අපට ඒ විදිහට කියනවා. කිව්වට පස්සේ අර ඒ අදාළ පුද්ගලයා දකිනකොට ඒ පුද්ගලයා ගැන ඇහෙනකොට ඒ හැම මොහොතකම ඒ අපේ හතුරේ, ඒ අපට විරුද්ධකාරේ, ඒ අපට අනර්ථයක් කරන කෙනෙක් කියන සංඥාවෙන් තමයි අපි ඒ පුද්ගලයා හඳුනගන්නේ. ඒතර සමහර විට ඒ පුද්ගලයා අපට හොඳක් කරන්න ආවා වුණත් අපට යහපතක් කරන්න ආවා වුණත් ඒ හොඳ හෝ යහපත දකින්නට තරම් විවෘත මනසක් අපිට නැහැ. අපි දකින්නේම අර పూర్වයෙන් ගත්තු සංඥාවෙන් සටහනෙන් තමයි පුද්ගලයා හඳුනගන්නේ. අන්න ඒ වගේ මේ ලෝකේ අපි ඇහින් දකින, කනින් අහන, නාසයෙන් ආග්‍රහණය කරන, දිවෙන් රස විඳින, කයින් ස්පර්ශ කරන, මනසින් අරමුණු ගන්නා මේ ෂඩේන්ද්‍රයන්ටම ගෝචර වෙන ආරණ්‍යයන් පිළිබඳව අපට බොහෝ කොට ඇති වෙන්නේ වැරදි සංඥා. ඒක බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා සංඥා විපල්ලාස කියලා. විපල්ලාස කියන්නේ කියන්නේ විකෘතිය, විපරීත බව. එතකොට ලෝකේහි අනිත්‍ය වූ ධර්මතාවයන් පිළිබඳව අපි නිත්‍ය සංඥාවෙන් ඒවා දිහා බලනවා. දුක් වූ දේවල් පිළිබඳව සුඛ සංඥාවෙන් අපි ඒ සංස්කාර ධර්මයන් දිහා බලනවා. අනාත්ම වූ සංස්කාර ධර්මයන් පිළිබඳව අපි ආත්ම සංඥාවෙන් බලනවා. අසුභ වූ සංස්කාර ධර්මයන් පිළිබඳව අපි සුභ සංඥාවෙන් බලනවා. මෙන්න මේ විදිහට ලෝකයේ පවතින්නේ වෙනත් ආකාරයකට නමුත් අපි ඒවා පිළිබඳව ෂඩේන්ද්‍රයන්ගෙන් හඳුනා ගන්නට වෑයම් කරද්දී ඒවා හඳුනා ගන්නා සටහන් අපි ගොඩනගා ගන්න වෙනත් ආකාරයකට. එතකොට ඒ පවතින ස්වභාවයට වඩා වෙනස් විදිහට සංඥා සටහන් ඇති කර ගන්නවට කියනවා විකෘති සංඥාවයි විපරීත සංඥාවයි එහෙම නැත්නම් සංඥා විපල්ලාසයයි කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර තමන්ට යහපතක් කරන්න ආවා වුණත් ඒ පුද්ගලයා පිළිබඳව මුලින්ම ඇතිවෙච්ච සටහන සංඥාව හතුරෙක් කියන සංඥාව නම් ඒ පුද්ගලයා දකින දකින හැම මොහොතකම ඒ සතුරු සංඥාවෙන් තමයි අපි මේ පුද්ගලයා හඳුනගන්නේ. එතකොට ඔහු අපේ මිත්‍රයෙක් හැටියට බාර ගන්න අපි සූදානම් නැහැ. ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත අපට යම් කිසි කෙනෙක් මිත්‍රයෙක් කියලා යම් අවස්ථාවක කෛරාටිකකම නිසා හරි එහෙම නැත්නම් වෙනත් පටු ලාභාපේක්ෂාවකින් හරි යම් කෙනෙක් ඉදිරිපත් වෙලා බොහොම සබ්භාවයෙන් වගේ අපට පෙන්වලා උදව් කරනවා. උපකාර කරනවා. මූලිකාවට බොහෝම සුහදශීලීව කතා කරනවා. අපි ගැන හරියට උණු වෙන හදවතක් ඇති, අපි ගැන හරියට උනන්දු වෙන කෙනෙක් වගේ ඒකනත් අපේ ඉදිරියේ රඟපානවා. එතකොට අපි මේ පුද්ගලයා පිළිබඳව යම්කිසි සුබ සංඥාවක්, එහෙම නැත්නම් මිත්‍ර සංඥාවක් ඇති කරගන්නවා. ඊට පස්සේ පුද්ගලයා ගැන කතා කරන, අහන, හමු වෙන, මුණගැහෙන සිහි කරන හැම මොහොතකම ඒතනත්තාන අපේ මිත්‍රය කියන සංඥාව තමයි ගොඩනගෙන්නේ. එතකොට ඒ පුද්ගලයා කෛරාටිකයෙක් නිසා අපට යම් අවස්ථාවක අනර්ථයක් කරන්න ඉදිරිපත් වෙනවා. හැබැයි අනර්ථය කරන්න ඉදිරිපත් වුණත් ඒ පුද්ගලයා අපට අනතුරක් කරන්නට එන කෙනෙක් කියලා අපි හඳුනාගන්නේ නැහැ. කොමත් නිසාද අර සුභ සංඥාවෙන් මිත්‍ය සංඥාවෙන් අපි මේ පුද්ගලයා හඳුනා ගන්නට පුරුදු වෙලා තියෙන නිසා. මෙන්න මේ විදිහට ලෝකේ පවතින දේ පවතින ස්වභාවයෙන් දැක ගන්නට වටහා ගන්නට අපට බොහෝ කොට බාධා කරනවා ඒ පිළිබඳව අපි මුලින්ම ඇති කරගන්නා වූ සංඥාව. ඉතින් රූපය පිළිබඳව, ශබ්දය පිළිබඳව, ගන්ධය, රසය, ස්පර්ශය සහ මනෝභාවයන් පිළිබඳව මෙසේ පුද්ගල సంతානෙහි අනන්ත සංසාරයේහි සතහන් වූ සතහන් සමූහයක් පවතිනවා. ඒ සමූහය අපි හඳුන්වනවා සංඥා ස්කන්ධයයි කියලා. එතකොට ඒ සංඥා ස්කන්ධයක්ම සංඥා රාශියක්ම පවතින නිසා ලෝකේ කවර දෙයක් දැක්කා වුණත් ඒ පිළිබඳව මේ අසවල් දෙයයි කියලා යම් දෙයකට අනුරූපව අපි තේරුම් ගන්නට උත්සාහ කරනවා. අපි හිතමු කල්ලාත්වයට ඒ දේ දැකලා පළපිරිද්දක් නැහැ කියලා. ඒ දැකලා පළපිරිද්දක් නැති දෙයක් අපි දැක්කා වුණත් මේක අසවල් එක වගේ මේක මෙන්න මේ වගේ කියලා අපි වෙනත් දෙයකට අනුරූපව හරි ඒ තීරණයක් ගන්නවා නිගමනය කරනවා. එතකොට අන්න ඒ විදිහට ලෝකයේ පිළිබඳව තවකකින් තවකක් වෙනකොට හඳුනා ගන්නට අපි යොදා ගන්න භාවිතා කරන ක්‍රමය තමයි සංඥාව කියලා කියන්නේ ඒතරා චෛතසික ධර්මයකින් සිද්ධ කරන කාර්යයක්. ඒ නිසා සංඥා චෛතසිකයයි කියලා හඳුන්වනවා. ඒක සිතේ ඇති වෙන එක්තරා ගුණාංගයක්. සිතින් යමක් අරමුණු කරනකොට ඒ අරමුණෙහි ස්වභාවය අපට හඳුනා ගන්නට සටහන් කර ගන්නට මේ සංඥා චෛතසිකයකට උදව් වෙනවා. දැන් එතකොට අපිට මේ දස සංඥාවලදී උගන්වන්නේ ලෝකය පිළිබඳව අපි අරගෙන තියෙන හුඟා සංඥා විපරීත සංඥා. ඒ කියන්නේ වැරදි සංඥා. නිවැරදි සංඥා නෙමෙයි. සමහර අවස්ථාවට අපි ඒ වෙලාවේ දැක්ක කාරණේ ඒ අවස්ථාවත් එක්කලා උචිත වෙන්නත් පුළුවන්. දැන් අපි හිතමු අනේකා අපට උදව්වක් කරපු මොහොතේ ඔහු අපේ හිතවතෙක් කියලා දැකපු එක වරදක් නෙමෙයි. නමුත් හැම විටම ඒ තැනත් අපේ හිතවතෙක් හැටියට දකිනවා නම් එතන අපට ලෝකේ නිවැරදිව දකින්නට බාධාවක් ඇති වෙනවා. අපේ අම්මා තාත්තට අමතරක් කරන්න ආපු පුද්ගලයා හතරෙක් හැටියට වැරදිකාරයෙක් හැටියට ඒ වෙලාවේ හඳුනාගත්තාම ඒක වැරදි කියලා අපට කියන්න බෑ. නමුත් ඒ සංඥාව දිගින් දිගටම පවත්වාගෙන ඔහු උදව් කරන්න එනකොට සතුරෙක් හැටියට දැකීම සුදුසු කාරණයක් නෙමෙයි. නමුත් ප්‍රත්‍යඥ මනසේ එක්තරා දෝෂයක් තමයි මෙහෙම යම් කාරණයක් පිළිබඳව යම් ක්‍රමයකට සටහන් කරගත්තාම හඳුනගත්තාම ඒ විදිහටම තමයි හැමදාමත් ඒ කාරණේ දකින්න මනින්න පුරුදු වෙන්නේ. එතකොට සත්‍යෝ මේ ලෝකයේ පිළිබඳව ප්‍රශ්නාවෙන් මුලාවෙන් ගැටීමෙන් කියන ලෝභ, ද්වේෂ, මෝහ කියන මනෝභාවයන් පදනම් කොටගෙන තමයි බොහෝ කොට සංඥාවන් ඇති කරගන්නේ. ඒ කියන්නේ තමන්ට ප්‍රියශීලී ස්වභාවයකින් පෙනෙන ඇසෙන දේවල් පිළිබඳව ප්‍රශ්නා මූලික සටහන් ඇති කරගන්න. ඒක හොඳ දෙයක්, ඒක ප්‍රිය දෙයක්, ඒක රස දෙයක්, ඒක ලස්සන දෙයක්, ඒක බොහොම මට සුළුට දෙයක්. මෙන්න මේ විදිහට අපි සරාගී සංඥා ඇති කරගන්නට පුළුවන්. ඒ වගේම ඇහෙන පෙනෙන දේවල් පිළිබඳව දැනෙන දේවල් පිළිබඳව අපට අප්‍රසාදයක් ඇති වෙච්ච ගමන් යම්කිසි පටිඝ සංඥාවක් ඇති වෙන්නට පුළුවන්. මේ ඇලීම් ගැටීම් දෙකෙන්ම අපි සංඥා ඇති කරගන්නේ මෝහය නිසා, මුලාව නිසා, එහි හැබෑ ස්වභාවය වැටහෙන්නේ නැති නිසා. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පැත්තෙන් මනස නිදහස් කරගන්න ප්‍රඥාව අවදි කරගෙන සිහිනුවණින් යුක්තව ලෝකය දැකීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ සති සම්පජාඤ්ඤය. එහෙම නැත්නම් සතිපට්ඨානයේ පුහුණු කිරීම. දැන් මේ පටලවිල්ලෙන් මනස නිදහස් කරගෙන ලෝකේ යථා ස්වභාවය දකින්නට තියෙන එකම ක්‍රමය සුදුසුම ක්‍රමය තමයි සතිපට්ඨාන භාවනාව හැටියට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. නමුත් මේ සතිපට්ඨාන භාවනාවට ප්‍රවේශ වෙන්නට අපට මූලික වශයෙන් තිබුණු වැරදි සංඥා ඛණ්ඩනය කරගන්නට අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් වැරදි සංඥා වෙනුවට නිවැරදි සංඥා ගොඩනගා ගන්නට අවශ්‍ය වෙනවා. අන්නේ නිවැරදි සංඥා ගොඩනගා ගන්නට ඒ සංඥා පුහුණු කරන ආකාරය තමයි මේ දස සංඥා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒකට ලෝකේ හැම දෙයක්ම අනිත්‍යයි. අනිත්‍ය දේ අපි නිත්‍ය සංඥාවෙන් දකින්න පුරුදු වෙලා තියෙනවා, අධ්‍යය වෙලා තියෙනවා. ඒ තාක් අපට වැරදි වැටහීම්, ඇලීම්, ගැටීම්, හැපීම්, මුලාවීම් සිද්ධ වෙනවා. යම් අවස්ථාවක ඒ අනිත්‍ය ධර්මතාවයන් අනිත්‍ය විදිහෙන්ම දකින්නට පුළුවන් නම් අන්නේ තනත්තාට ලෝකෙහි යථා ස්වභාවය වටහා ගන්නට පහසු වෙනවා. ඒත් මේ කාරණේ ප්‍රඥාව අවදි කරලා සිහිය අවදි කරලා අපි යම් මොහොතක දැකගත්තා වුණත් ඇබ්බැහි වශයෙන් අර සාංශාරික ඇබ්බැහි මතුවෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුන් අහලා ඇත්තේ තුලින්දිවච්ච මහරහතන් වහන්සේ. උන්වහන්සේ දෙවියන්ට ප්‍රිය භික්ෂූන් අතරින් අග්‍රයි. නමුත් උන්වහන්සේ සාමාන්‍ය මිනිස්සුන්ට කතා කරන්නේ වසලව මෙහාට වරේ වසලව මේ වැඩේ කරලා දෙන්න කියලා මේ විදිහට වසලවාදයෙන් කතා කරනවා. ඒ මොකක් නිසාද? ආත්ම බොහෝ ගණනක් පෙර භවයන්හි උසස් කුලවල ඉපදලා අන් අයට වසලවාදයෙන් කතා කරලා පහත් කරලා කතා කරලා ඇති කරගෙන තියෙන ඇබ්බැහිය. ඒතර මිනිස්සෙක් දකිනකොටම ඒ සංඥාව තමයි මතුවෙන්නේ. ඒතර රහතන් වහන්සේ නිසා උන්වහන්සේ කෙලස් නැසලා උන්වහන්සේට අවිද්‍යාව ප්‍රශ්න ආදී ඇලීම් ගැටීම් ආදී නැහැ. නැති වුණාට අර සිහියෙන් ප්‍රඥාවෙන් නොහිටියොත් උන්වහන්සේට අර పూర్ව සංඥා මත තමයි දේවල් නිගමනය කරන්නේ. තවත් උදාහරණයක් අපි ගත්තොත් අපේ රේරුකාණ චම්බේවල මහානායක හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුව බුරුම ජාතික යෝ විනය අලංකාර කියන හාමුදුරුවෝ පොකුණු විට විනය අලංකාරාම ඇතුළු විහාරස්ථාන ගණනාවක් ලංකාවෙන් මේ ප්‍රදේශවල ආරම්භ කරලා තියෙන උන්වහන්සේ. එතන උන්වහන්සේ බුරුම ජාතික ස්වාමීන් වහන්සේ නම. ලංකාවට වැඩම කරලා සිංහල භාෂාව ඉගෙනගෙන කුලදරුවන් පැවිදි කරලා මේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ලංකාව ඉඳගෙන මහඟු මෙහෙවරක් කරලා තියෙනවා. දැනට පවතින රුවන්වැලි මහා සෑයේ චූඩාමාණික්‍ය සහ අර මණික් ඔබ්බතු රන් කොට උන්වහන්සේ බුරුම රටින්ම හදවගෙන ඇවිල්ලා සියපින්ම පලන්දලා වගේ විශාල ශාසනික මෙහෙවරක් සිද්ධ කරලා තියෙනවා ලංකාවේ සංස්කෘතියට බෞද්ධයින්ට මහ මෙහෙවරක් කරලා තියෙනවා විනය අලංකාර කියන නායක හාමුදුරුවෝ. ඒතර උන්වහන්සේගේ 12 හාමුදුරුවෝ නමක් තමයි රේරුකානේ චන්දනවල මහානායක හාමුදුරුවෝ. ඒතර උන්වහන්සේ සිහි කරලා තියෙනවා අපි සමග ඒ විනයාලංකාර නායක හමුදුර බුදුම ජාතික කෙනෙක් නිසා උන්වහන්සේ ලංකාවට වැඩම කළාම සිංහල භාෂාව ඉගෙන ගන්නකොට උන්වහන්සේ දැන් වයසක කෙනෙකුට මොකද්ද කියන වචනය වැඩිහිටියාය වයසක පුද්ගලයාය වෘද්ධයාය මෙහෙම එක එක වචන කියන්න පුළුවන්. හැබැයි කෙසේ නමුත් උන්වහන්සේ වයසක පුද්ගලයන් හඳුනා ගනිද්දී යම් කෙනෙක් උන්වහන්සේට කියා දෙලා තියෙනවා නා කියා කියලා කියන්නේ වයසක පුද්ගලයින්ටයි. එතකොට නාසියා කියලා ආමන්ත්‍රණය කිරීම යෝග්‍යයි. ඉතින් මේකට උන්වහන්සේ අධ්‍යයනාට පස්සේ ඕනම අවස්ථාවක ඒ විනය අලංකාර නායක හාමුදුරුව වයසක කෙනෙකුට කතා කරනවා කියන්නේ නාසියා මෙහාට වරෙන් කියලා එහෙම තමයි කතා කරන්නේ. ඒක සමහරුන්ට මේක ප්‍රිය නැති වෙන්න පුළුවන්. හැබැයි උන්වහන්සේට අර වයසක කෙනෙක් දකිනකොට අර සංඥාවකත් මතුවෙනවා. එතකොට පසු කාලයක මේක සමහරුන්ට එතරම් ප්‍රිය නැහැ කියලා දැනගත්තා වුණත් හොඳම සිහි කල්පනාවකින් කතා බහ කරන අවස්ථාවක තේරබේර ගැන කතා කරන්න පුළුවන්. එහෙම නැති අවස්ථාවක අර සුපුරුදු සංඥාව තමයි මතුවෙලා එන්නේ. ඒ වගේ පිළිඳිවච්ච මහරහතන් වහන්සේට උනත් අර වසලගාභය අබ්බහියක් හැටියට ඒ සංඥාව මතුවෙනවා. මෙන්න මේ වගේ ප්‍රත්‍යඥ සත්වයින්ට පමණක් නෙමෙයි රහතන් වහන්සේලාට උනත් සමහර ගත්ත සංඥා ඇබ්බැහි වුණාම ඒක දිගින් දිගට ඒ ආකාරයෙන්ම පවතින්නට පුළුවන්. හැබැයි රහතන් වහන්සේට රාග ద్వේෂ මොහ නැති නිසා උන්වහන්සේලා අකුසල් සිතකින් ඒ සංඥාවන් පරිහරණය කරන්නේ නැහැ. නමුත් ඇබ්බැහි හැටියට පවතින්න පුළුවන්. ඉතින් රහතන් වහන්සේ රහත් වෙලා නිසා කෙලස් ප්‍රහාණය කරලා නිසා උන්වහන්සේට ඒ පිළිබඳව ගැටලුවක් නැහැ. නමුත් ප්‍රත්‍යඥ සත්වයකට ඒ වැරදි සංඥා වැරදි සතහන් මනසේ තහවුරු කර ගැනීම බොහෝ කොට අර්බුද ඇති කරන්නට හේතු වෙනවා. සරාගී වශයෙන් සංඥා ඇති කරගත්තේ යම් අරමුණක් නැවත නැවත මනසට එනකොට හැම මොහොතකම රාග සිතුවිලි මතුවෙන්නට පුළුවන් අර පූර්ව සංඥාව නිසා. ඒතර රාගය ඇති කරගන්නට තරම් අවශ්‍යතාවයක් Tamanට නැහැ. කායික අවශ්‍යතාවයකුත් නැහැ, මානසික අවශ්‍යතාවයකුත් නැහැ, පාරිසරික වශයෙන් එතනට යෝග්‍ය භාවයකුත් නැහැ. නමුත් අර මූලික අවස්ථාවේ සරාගී විදිහට නම් ඒ සංඥාව ග්‍රහණය කරලා තියෙන්නේ ඒ සංඥාව මතුවෙන මතුවෙන හැම මොහොතකම රාගසිත උපදින්නට පුළුවන් කායික වශයෙන් කය විපරීත වෙලා කලබීමට සරාගී වශයෙන් උත්තේජනයකට ලක් වෙන්නට පුළුවන්. දැන් එතකොට මේ ධර්මතාවයන්හි යථා ස්වභාවය නුවණින් දකින්නට උත්සාහ කළා වුණා අර పూర్වයෙන් ගත්තු රාග සංඥාව නිසා ඒ පුද්ගලයාට නිවැරදි දැක්ම ඇති කරගන්නට පහසු වෙන්නේ නැහැ. මනස ව්‍යාකූල වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුලින්ගත් වැරදි සංඥාවන් දුරු කරන්නට අපි මේ දස සංඥාවන් ප්‍රගුණ කිරීම ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට යම් අවස්ථාවක යම් කාරණයක් පිළිබඳව පටිඝ සංඥාවක් ඒ කියන්නේ ගැටුම්කාරී නොමන සංඥාවක් නුරුස්නා සංඥාවක් ඇති කරගත්තොත් ඒ පිළිබඳව සිතට අරමුණු වෙන අරමුණු වෙන හැම මොහොතකම අපේ මනසට කෝපයක්, ද්වේෂයක්, ආවේගයක්, නුරුස්නා බවක් ඇති වෙන්න පුළුවන්. එතකොට එහෙම ඇති කරගන්නට සුදුසු පසුබිමක් එතන නැහැ. එහෙම එහෙම නුරුස්නා බවක් ඇති කරගන්න අනේකා වැරද්දක් කරලත් නැහැ. බොහොම සුහදශීලීව ජීවත් වෙන්න පුළුවන්. හැබැයි මුලින්වත් ඒ වැරදි සංඥාව නිසා අනිකා පිළිබඳ කෝපයක්ම හැම විටම උපදින්නට පුළුවන්. දැන් හුඟක් වෙලාවට අපි දකිනවා විවාහ ජීවිතවල බොහෝ දෙදරායම් වලට මේ කාරණේ හේතුවක් වෙනවා. මුල් කාලේදී බොහොම ප්‍රේමනාප සංඥාවන් ඇති කරගෙන ඉන්නෝ. විතින් විට අනිකාගේ වැරදි අඩුපාඩු දකිනකොට අර හොඳ නොදක ඒ වැරදිම දකින්නට පටන් ගන්නවා. එතකොට මේ පුද්ගලයා වැරදිකාරේ, මේ පුද්ගලයා මට හිතවත් කෙනෙක් නෙමෙයි, මගේ හතුරෙක් ඔය විදිහේ සංඥා ගොඩනගා ගන්නකොට කාලයක් යද්දී තහවුරු වෙනවා. තහවුරු වුණාට පස්සේ සනියාගේ හෝ බිරිඳගේ හෝ කිසිම වටිනාකමක් හොඳක් යහපතක් දකින්නම නැතුව අර දෝෂයන්ම මතු කරමින් ඒවා සමගම ගැටෙන ජීවිත අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. ඒ කුමක් නිසාද? අර පූර්ව සංඥාවන් උපාදාන කරගෙන. වැරදි සංඥාවන් උපාදාන කරගෙන. එනිසා බුදුරජාණන් වහන්සේ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කාටත් ඒ වගේම ප්‍රත්‍යජන හෝ රහත් වෙන ඕනෑම කෙනෙකුට මේ දස සංඥාවන් පුහුණු කිරීම ලෝකයේ පිළිබඳ සමබර දැක්මක් ඇති කරගන්නට උදව් වෙනවායි කියන බව දේශනා කරනවා. රහතන් වහන්සේට ඒවා ඇතත් නැතත් ගැටලුවක් නැහැ. අද ප්‍රත්‍යජනයේකට ඒ වැරදි සංඥා උපාදාන කරගෙන තිබෙන තාක්කල් ඒ පුද්ගලයාට ගැටලු මතු කරනවා. ඒක ඒ නිසා මේ දස සංඥාවන් අපේ ජීවිතේ ඉතාම වැදගත් වෙනවා කායිකවත් මානසිකවත් සමබරතාවයේ ගොඩනගා ගන්නට. එතකොට ගත සමබර කරගන්නට සිත සමබර. එතකොට ගත සමබර කරගන්නට අපට කොහොමද ඒ සංඥා උපකාර වෙන්නේ? අර මම මුලින් කිව්වා වගේ යම් කිසි කෙනෙක් සරාගී විදිහට යමක් දිහා දකින්නට ඇබ්බැහි වෙලා තියෙනවා නම් ඒ සරාගී සංඥාව මතුවෙනකොට මේ තනත්තාට කායික වශයෙන් කායික තේජෝ ශක්තිය උත්සන්න වෙලා වායෝ ධාතුව කුපිත වෙලා කායික වශයෙන් ඇති වෙන විපරීත භාවයන් ඇති වෙනවා කය සංසිඳීම නැතු වෙනවා දැන් මේ සංසිඳීම නැතු යන්නේ මොකක් නිසාද අර අරමුණ පිළිබඳව සරාගී සංඥාවකින් ඒ දිහා බලන්න පුහුණු වෙච්ච නිසා අධ්‍යය වෙච්ච නිසා ඒකම නැවත නැවත මතුවෙනවා එතකොට මේ සංඥාවන් කොතෙක් දුරට මනස ආක්‍රමණය කරනවද කිව්වොත් දිගින් දිගට දිගින් දිගට යම් යම් කරුණු පිළිබඳව පවතිද්දී කාලයක් යද්දී හුඟක් ඈතට ඒ සංඥාවන් කිඳා බහින්නට පුළුවන් ගැඹුරට කිඳා බහින්න පුළුවන් උදාහරණයක් ඇටියට එක දවසක් එක තරුණයෙක් අපි සමග කියනවා හාමුදුරනේ කෙනෙක් මා සමග කිව්වා ඒ තනත්තා කුකුල් මස් කන්නට ගිජු වෙලා අවසානයේ ඒ පිළිබඳව කොච්චර ඇලීමක් ඇති කරගත්තද කියනවනම් මස් ගැන විතරක් නෙමෙයි ඊට පස්සේ කුකුලෙක් දකිනකොට කිකිලියක් දකිනකොට අර ඇලිදගෙන යන පන පිටින් ඉන්න කුකුල දකිනකොට කිකිල දකිනකොට තමන්ගේ කටට කෙලවුනන මට්ටමට ඒ පුද්ගලයාගේ සංඥාවන් විපරීත වෙලා. ඉතින් ඔහු ඒක කියනකොට මේ තරුණයාට හරි පිළිකුලක් දැනුණා කියලා කිව්වා. හරි පුදුම හිතුණා කිව්වා. කොහොමද එහෙම මේ පන පිටින් ඇවිදින සතෙක් දැකලා තමන්ගේ කටට කෙලවුනන්නේ? නමුත් එහෙම වෙන්නේ මොකක් නිසාද? ඒ තරමට දැඩිව ඒ සංඥාව උපාදාන කරගෙන. ඉතින් මෙන්න මේ වගේ සමහර වැරදි සංඥාවන් අපේ මනසේ තහවුරු වුණාම පහසු නෑ ඒවා මනසින් ඉවත් කරන්න හැම විටම ඒයින් අපේ මනස හෙම්බත් කරනවා ඊළඟට සමහර වෙලාවට ඒ මානසික ව්‍යාකූලතාවයන් ඇති වෙලා යම් යම් ප්‍රතිකාර ගන්න අය අපි දැකලා තියෙනවා සමහර වෙලාවට යුද්ධ අවස්ථාවේදී හදිසි කම්පනයක් ඇති වෙලා වෙඩි තමන්ගේ ඥාතිවරයෙකුට හිතවතෙකුට තමන් ඉස්සරහම වෙඩි වැදිලා එහෙම නැත්නම් තමන්ට කවුරු හරි වෙඩි තියන්න ඇවිල්ලා ඒ අවස්ථාවේ ඇතිවෙච්ච කම්පනයත් එක්ක භීතිය එබඳු හඬ එහෙමකටම ඒ තනත්තා බියෙන් වෙවිලලා කෑ ගහන මට්ටමකට එනවා. ඒ විශේෂයෙන්ම මුහුදගොඩ ගලපු අවස්ථාවේ සුනාමිය ආපු අවස්ථාවේ එබඳු ගැටලු බොහෝ දරුවන්ට තිබිලා තිබුණා අර මුහුද සද්ද ඇහෙන සීමාවෙවත් ඉන්න බැරි තරමට එයාට බිය බැනවා මොකක් නිසාද අර සංඥාව දැඩිව උපාදාන කරගෙන තියෙන නිසා මේ විදිහට භීතිය රාගය ඒ වගේම ද්වේෂය මාන්නය ඊර්ෂ්‍යාව මසුරුකම මේ අදින් මේ මනෝභාවයන් ඇති කරන්නට අපි මේ ඇති කරගන්න සංඥා ඒ කියන්නේ ඒ ඇති කරගන්න හැඳිනීම අපට සහාය වෙනවා යහපත් පැත්තටත් ඒවා උදව් වෙනවා අයහපත් පැත්තටත් උදව් වෙනවා. ඉතින් යහපත් පැත්තට උදව් වුණාට කමක් නැහැ. නමුත් අයහපත් පැත්තට වැරදි විදිහට සංඥා අපි දැඩිව උපාදාන කරගෙන තියෙනවා නම් ඒ උපාදානය අපට ලොකු බාධකයක් වෙනවා ලෝකය ලෝකයේ හැටියට දකින්න. අපි දකින රූපය කුමක්ද කියලා નિවරදිව හඳුනගන්න අපි දකින අපිට ඇහෙන ශබ්ද, ඒ වගේම ආග්‍රහණය, ඒ වගේම රස ස්පර්ශ ඒ වගේම මනසට අරමුණු වෙන යම් යම් මනෝභාවය ඒ යථ ස්වභාවය දැනගන්න අපට ලොකු බාධකයක් ඇති කරනවා අර මූලික වශයෙන් ඇති කරගත්තු සංඥා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ මූලික වැරදි සංඥාවන් ඛණ්ඩනය කරන්නට නම් සිහිය ප්‍රඥාව අවදි කර ගැනීම අවශ්‍යයි. එසේ සිහිය ප්‍රඥාව අවදි කරගෙන අර නිවැරදි සංඥාවන් කාලයක් අත්දැකි කරන්නට ඕන, මනසට පුරුදු කරන්නට ඕන. නැවත නැවත භාවිතා කරන්න ඕන. අර නිත්‍ය සංඥා වෙනුවට අනිත්‍ය සංඥාව දීර්ඝ කාලයක් ප්‍රගුණ කරනකොට අපිට ඒ විදිහෙන් ලෝකය දකින්නට පුරුදු වෙනවා. දැන් මේක මනස රවට්ටන්නට දරන උත්සාහයක් නෙවෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සංස්කාර ධර්මයන්හි ඇලෙන්නට සුදුසු පැති කෙනෙකුට නම් මතු කරගන්න පුළුවන්. ඉතින් ස්ත්‍රී රූපයක පුරුෂ රූපයක බාහිර ද්‍රව්‍යයක ඇලෙන්නට සුදුසු පැත්ත නැවත නැවත මෙනෙහි කරනකොට එතනත්තට රාගය මතු කරගන්න පුළුවන්. ඒ වගේම ගැටෙන්නට සුදුසු කාරණා නැවත නැවත සිහි කරනකොට ගැටීම මතුවෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒවා පිළිබඳව නොයැලෙන්නට, ඒවාෙහි යථා ස්වභාවය දකින්න සුදුසු පැත්ත නැවත නැවත සිහි කරනවා නම් මෙනෙහි කරනවා නම් ඒ බඳු සංඥා අවදි කරගන්නවා නම් යථා ස්වභාවය දැකලා ඒ සංස්කාර ධර්මයන් කෙරෙහි මැදහත් වෙන්නට ඒ උපකාරයක් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට අපි මේ ලෝකය පිළිබඳව ඇති කරගෙන තියෙන ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් ඇති කරගෙන තියෙන වැරදි සංඥා, විකෘති සංඥා, හෙවත් සංඥා විපල්ලාසයන්ගෙන් සිත නිදහස් කරගෙන ලෝකයේහි පවතින යථා ස්වභාවය දකින්නට අපේ මනස පුහුණු කරන්නට උපකාර වෙන සංඥා 10ක් තමයි මේ ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලි කරන්නේ. අපි ඊළඟ සතියේ ඉඳලා ඒ සංඥාවන් එකින් එක පැහැදිලි කර දෙන්නට බලාපොරොත්තු වෙනවා. අද මූලික හැඳින්වීමක් ඒ පිළිබඳව අපි මේ සිද්ධ කළේ මේ අසෝධහම් කරුණු සිහියේ පවත්වාගෙන විකෘති සංඥාවලින් සිත නිදහස් කරගෙන යථා ස්වභාවයෙන් ලෝකේ දකින්නට උත්සාහවත් වෙන හැටියට හැම දිනාටම මෙත් සිතින් සිහිපත් කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි ධර්මානුශාසනාව පැවැත්වුවේ කොරණ පුකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සේ ස්වාමින්වණන් වහන්සේ. ඔබට ධර්මදේශනාවේ සංගීත පැටියක් හෝ කැසට් පැටියක් ලබා ගන්නට පුළුවන් කතා කරන්න 0112 30 710යි